හොඳයි. අපි යමක් මේක තමයි ඇත්ත කියලා පිළිගන්නේ කොයි විදිහටද? කවුරු හරි කිව්ව පලියටද? එහෙම නැත්නම් પરම්පරාවෙන් එන නිසාද? නැත්නම් අපිම හොයලා බලලද? මේක හරිම වැදගත් ප්‍රශ්නයක්. ඉතින් අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ මීට අවුරුදු 2500කටත් කලින් චංකි සූත්‍රයේදී බුදුන් වහන්සේ මේ ප්‍රශ්නෙටම දීපෝ පුදුම සහගත විදිහට අදටත් වළංගු පැහැදිලිම පැහැදිලි ක්‍රමවේදයක් ගැනයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ ගැන කීර්තිරාවයක් ඕපසාද කියන ගම්මානයේ පුරාම වේගයෙන් පැතිරිලා ගියා. ඉතින් මේ කීර්තිය නිසා තමයි සම්ප්‍රදායික චින්තනයයි සම්පූර්ණයෙන්ම අලුත් චින්තනයකුයි අතර සිද්ධ වෙන්න යන හරිම ඓතිහාසික හමුවකට පසුබිම සැකසෙන්නේ. ඔන්න කතාවේ අනෙක් ප්‍රධාන චරිතය චංකි. මෙයා නිකම්ම නිකම් බ්‍රාහමණයෙක් නෙවෙයි. එයා ඒ ප්‍රදේශයේ හිටපු ඊටාම බලවත් උගත්කමින් ඉහළම ඒ වගේම සම්ප්‍රදායේ මුරදේවතාවා වගේ කෙනෙක්. ඒ ප්‍රජාවේ බුද්ධිමේ නායකයා කිව්වොත් හරි. හොඳයි. කතාවේ පළවෙනි කොටස් තමයි මේ හමුවීම. ගමේ මිනිස්සු බුදුන් වහන්සේව ඩකින්න ධර්මය අහන්න ඇදිගෙන එනකොට මෙන්න සම්ප්‍රදායික නායකයා චංකි හරිම තීරණාත්මක මොහොතකට මුහුණ දෙනවා. චංකි බුදුන් වහන්සේ හමු වෙන්න යන්න හිතනකොට එයාගේම පිරිස බ්‍රාහමණයෝ ඇවිත් කියනවා යන්න එපා කියලා. එයාලා චංකීගේ తත්වය, ධනය, දැනුම, බලය මේ හැමදේම මතක් කරලා දෙනවා. ඒත් පුදුම දේ තමයි චංකීයේ හැම තර්කයක්ම එකින් එක බෙඳලා දානවා. ඔහු තමන්ගේ තත්වයට වඩා බුදුන් වහන්සේගේ ගුණ කොච්චර ශ්‍රේෂ්ඨද කියන එක හරි අපූර්වට ඉස්මතු කරලා පෙන්නනවා. දැන් කතාවේ දෙවනි කොටස අභියෝගය. චංකී බුදුන් වහන්සේ හමු වෙන ගියාට පස්සේ තරුණ විද්වතෙක් ඉස්සරහට අවිත් මුළු සංවාදයේම දිශාව වෙනස් කරන ප්‍රශ්නයක් අහනවා. මේ තරුණයා තමයි කාපටික. එයාගේ සුදුසුකම් ටික බලුවම තේරෙනවා මේක නිකම්ම නිකම් අහන ප්‍රශ්නයක් නෙවෙයි මේක බරපතල බුද්ධිමය අභියෝගයක් කියලා. එයා පැරණි සම්ප්‍රදායේ තියෙන සම්පූර්ණ දැනුමෙන් සන්නද්ධ වෙලා තමයි මේ සංවාදයට එන්නේ. මෙන්න කාපටිකගේ තීරණාත්මක ප්‍රශ්නය. අපේ බ්‍රාහ්මණ සම්ප්‍රදායේ කියන්නේ මේක විතරමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු කියලා. ඔබ වහන්සේ මේ ගැන මොකද කියන්නේ? මේ ප්‍රශ්නය කෙලින්ම ඉලක්ක කරන්නේ අන්ධ භක්තියේ සහ પરම්පරාවෙන් එන සම්ප්‍රදාය හරයටමයි. මෙතනින් තමයි මුළු දාර්ශනික සංවාදයම ඇවිලෙන්නේ. තුන්වැනි කොටස අන්ධ භක්තියේ තියෙන දෝෂය. බුදුන් වහන්සේ කෙලින්ම උත්තරයක් දෙනව වෙනුවට කරන්නේ හරිම අපූර්ව දෙයක්. උන්වහන්සේ කාපටිකගේ විශ්වාසයේ අත්තිවාරමම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. බලන උන්වහන්සේගේ ක්‍රමානුකූල විමසීම උන්වහන්සේ අහනවා හරි කාපඩ එක ඔයාලගේ પરම්පරාවේ කවුරු හරි પરම්පරා හතක් අහු ගියත් එහෙමත් නැත්නම් ඔය වේද මන්ත්‍ර ලියපු මුල් ඍෂිවරුන්ගෙන් කෙනෙක්වත් කවදා හරි කියලා තියෙනවද මම මේ සත්‍යය දන්නව මම මේක මගේම අත්දැකීමෙන් කෙලින්ම දකිනවා කියලා මේකෙන් පෙන්눔 කරන්නේ බ්‍රාහ්මණයන්ගේ පරම සත්‍යය කියන එකේ පදනම ඍජු අත්දැකීමක් නෙවෙයි කියන එකයි මෙන්න මේ වෙලාවේ තමයි බුදුන් වහන්සේ හරිම ප්‍රබල කවදාවත් අමතක නොවන උපමාවක් කියන්නේ ඒ තමයි අන්දයන්ගේ පෙළපාලිය. හිතන්නකෝ අන්ධ මිනිස්සු පොලිමකට වෙලා එකිනෙකාගේ ඇඟේ එලිලා යනවා. ඉස්සරහම ඉන්න කෙනාට පේන්නේ නැහැ. එතකොට එයාට පිටිපස්සෙන් ඉන්න කෙනාට පේනවද? නැහැ. මැද ඉන්න කෙනාටවත් අන්තිමට ඉන්න කෙනාටවත් පේන්නේ නැහැ. අන්න ඒ වගේ මුල් ගුරුවරයා සත්‍ය ඍජුව දැකලා නැත්නම් ඒ પરම්පරාව දිගේ කිසිම කෙනෙක්ට ඒ ගැන සහතික වෙන්න බෑ නේද? ඉදින් බුදුන් වහන්සේ තවදුරටත් පෙන්වා දෙනවා සත්‍ය තහවුරු කරන්න බැරි ඒත් අපි විශ්වාස කරන්න පදනම් කරගන්නා මූලාශ්‍ර කිහිපයක් ශ්‍රද්ධාව තමන්ගේ පෞද්ගලික රුචිකත්වය, පරම්පරාවෙන් අහගෙන දේවල්, මතුපිටින් බලලා කරන තර්ක සහ හොඳට කල්පනා කරලා ඇති වෙන මතයක් වගේ දේවල් මත පදනම් වූ විශ්වාසයක් ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒව මත විතරක් පිහිටලා මේකමයි නියත සත්‍ය කියලා කියන්න කිසිම විදිහක් නැහැ. මෙතනදි තමයි දේශනාවේ වැදගත්ම කාරණේ මතුවෙන්නේ. සත්‍ය ආරක්ෂා කරනවා කියන එකයි සත්‍යය අවබෝධ කරගන්නවා කියන එකයි කියන්නේ දෙකක්. තමන්ගේ විශ්වාසය ආරක්ෂා කරන කෙනෙක්ට කියන්න පුළුවන් උපරිමය තමයි මෙය මගේ ශ්‍රද්ධාවයි කියන එක. නමුත් සත්‍යයේ අවබෝධ කරන කෙනා ඒ විශ්වාසයේ තමන්ගේම පෞද්ගලික අත්දැකීමක් කරගන්නා ගමනක් පටන් ගන්නවා. හොඳයි. හතරවෙනි කොටස. එහෙනම් සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද? දැන් බුදුන් වහන්සේ ඕනෑම කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් හරිම පැහැදිලි ප්‍රායෝගික පියවරෙන් පියවර ක්‍රමවේදයක් පෙන්වා දෙනවා. පළවෙනිම පියවර ගුරුවරයාව හරියට විමර්ශනය කරන්න. එයා කියන දේ විතරක් අහගෙන ඉන්න එපා. එයාගේ හැසිරීම, ක්‍රියාකලාපය දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කරන්න. ඔහුගේ ක්‍රියාවන් ලෝභයෙන්, ద్వේෂයෙන්, එමත් නැත්නම් මුලාවෙන් තොරද කියලා බලන්න. ඔහුගේ ඉගැන්වීම් සහ ජීවිතය අතර ගැළපීමක් තියෙනවද කියලා Tamanම තහවුරු කරගන්න ඕන. හරි. දැන් ගුරුවරයා ගැන හරියට විමර්ශනය කරලා මේ ගුරුවරයා විශ්වාස කරන්න පුළුවන් කියලා හිතට ශ්‍රද්ධාවක් පැහැදීමක් ආවට පස්සේ මොකද වෙන්නේ? එතන ඉඳන් හරිම ස්වාභාවික ක්‍රියාවලියක් පටන් ගන්නෙ. බලනකෝ පිළිවෙල ඒ විශ්වාසය නිසාම ඒ ගුරුවරයා ළඟට යනවා ගිහින් උනන්දුවෙන් සවන් දෙනවා ඊළඟට ඒ අහගත්ත දේ මතක තියාගන්නවා මතක තියාගෙන නිකන් ඉන්නේ නේ ඒකේ තේරුම මොකන්ද කියලා හොඳට විමසනවා අන්න එහෙම විමසනකොට තමයි තර්කානුකූලව හිතලා ආ මේක හරි කියලා පිළිගැනීමක් ඇති වෙන්නේ. ඒ පිළිගැනීමත් එක්කම මේක මමත් කරලා බලන්න ඕනේ කියලා කැමැත්තක්, ඡන්දයක් ඇති වෙනවා. අන්නේ කැමැත්තෙන්මයි සත්‍යය Tamanma අවබෝධ කරගන්න වීරිය කරන්නේ. බලන්න. මේක එකට එකක් සම්බන්ධ හරිම තාර්කික ගමනක්. පස්වෙනි කොටස. ප්‍රගතියේ දායමය. මේ පැහැදිලි කිරීමෙන් පුදුමයට පත්තුණු පැහැදුණු කාපට එක දැන් මේ සම්පූර්ණ ක්‍රියාවලියේම මූලිකම පදනම මොකක්ද කියලා අහනවා. මෙන්න ඒ ප්‍රශ්නය. මේ ප්‍රශ්නයත් එක්ක තමයි අපි මේ ගමන් මගෙහි අවසාන මූලාශ්‍රය දක්වා ආපසට විග්‍රහ කරන්න පටන් ගන්නෙ. මෙහිදී බුදුන් වහන්සේ මේ සම්පූර්ණ දායමේම ආපස්සට විග්‍රහ කරනවා බලන්න සත්‍ය අවබෝධ වෙන්නේ වීරිය කරන නිසායි. වීරිය ඇති වෙන්නේ ඒ ගැන කැමැත්තක් ඡන්දයක් ඇති වුණාමයි. ඒක ඇති වෙන්නේ ධර්මයේ පිළිගත්තමයි. පිළිගන්නේ අර්ථය විමසන නිසායි. මේ විදිහට දායමේදිගේ ආපස්සටම යනකොට පේනවා මේ හැම දෙයකටම මුල ගුරුවරයා ගැන හරියට විමර්ශනය කරලා ඇති කරගත්ත ශ්‍රද්ධාව නැත්තම් විශ්වාසය කියලා. ඉතින් මෙහි තියෙන තීරණාත්මකම කාරණය තමයි මේක. මේ මාර්ගයේ ආරම්භක ලක්ෂය අන්ධ භක්තියක් නෙවෙයි. ඒ වෙනුවට ඒකේ නිරීක්ෂණය සහ සනාත චිරීම කියන හරිම තාර්කික ක්‍රියාවලියක් හරහා ඇති කරගත්ත උපයාගත් විශ්වාසයක්. හයවෙනි සහ අවසාන කොටස සැකේ සිට අවබෝධය දක්වා මේ පැහැදිලි තාර්කික විග්‍රහය අභියෝග කරන්නට ආපු තරුණ කාපටිකව වෙනස් කළේ කොහොමද කාපටිකගේ මේ අවංක පිළිගැනීම බලන්න ඌ කියනවා ගෞතමයන් වහන්සේ මම කලින් හිතාගෙන හිටියේ හරිම පහත් විදිහට ඒත් ඔබ වහන්සේ මා තුළ සමනයන් කෙරෙහි ආදරයක් පැහැදීමක් සහ ගෞරවයක් ඇති කළා කියලා. ඔහු තමන්ගේ පෙර තිබූ අගතිගාමී අදහස් අවංකව පිළිගන්නවා. ඒ වගේම විවෘත මනසකින් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සිත සම්පූර්ණයෙන්ම වෙනස් වූ ආකාරයත් ඔහු ප්‍රකාශ කරනවා. කතාව අවසන් වෙන්නේ මෙහෙමයි. බුද්ධිමය අවබෝධය ගැඹුරු පෞද්ගලික කැපවීමක් දක්වා ඔහු ගෙන යනවා. අභියෝග කරන්නට ආපු දක්ෂ තරුණයා දැන් ජීවිත කාලයටම ශිෂ්‍යයෙක් බවට පත් වෙලා තිරුවන් සරණ යනවා. ඉතින් මේ මුළු විග්‍රහයම අවසානයේදී අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අද කාලේ දිහා බලන්න. හැම තත්පරේම අලුත් තොරතුරු එනවා, එක එක මතවාද, එක එක විශ්වාස. මේ වගේ තොරතුරු ගංවතුරක් මැද්දේ ගැඹුරටම මුල් බැහැගත්තු අපේම විශ්වාසයන් එක්ක චංගි සූත්‍රයේ මේ කියන ක්‍රමවේදය කොයිතරම් වැදගත්ද? Taman විශ්වාස කරන දේ නිකම්ම ආරක්ෂා කරගෙන ඉන්නවද? නැත්නම් මේක ඇත්තනම අවබෝධ කරගන්න, ඒ සත්‍ය අවබෝධ කරගැනීමේ ගමන යන්න උත්සාහ කරනවද? මේක තමයි අපිට ඉතිරි වෙන ලොකුම ප්‍රශ්නය.